දැන් අපි චිත්ත ඒකාග්‍රතාවයේ තුලින් පංච නීවරණ යටපත් කරගෙන මර බල බිඳගෙන බුදු බල මතු කරගෙන සත්‍ය අවබෝධ කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ බුදු බල කියලා කියන්නේ බුද්ධත්වයේ ලබා ගැනීම තවස්ස කරන බලය තමයි බුදු බල කියලා කියන්නේ. මොනවද බුදු බලය? උපේක්ෂාව. උපේක්ෂාව තුළින්මයි බුද්ධත්වයටපත් වෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව කියලා අහලා තියෙනවා නේද? මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ උපේක්ෂක සිතක් ඇතුව ජීවත් වෙනවා කියන එකයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඇලීම ගැටීම අඩු කරගෙනවත් ජීවත් වෙන්න ඕනේ. හ්ම් ඇලීමෙන් ගැටීමෙන් සම්පූර්ණයෙන්ම තොර වෙන්න පුළුවන් රහතුන්ට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ අන්තගාමී වෙන්නේ නැතුව මැදින් යන්න ඕනේ. ඒකයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ආ බොහෝ දිනෙක එක්කෝ ඇලිලා එහෙම නැත්තම් ගැටිලා. උපේක්ෂක වෙ ඉන්න කට්ටිය අඩුයි. ඒ උපේක්ෂක භාවය ඇතිකරන්න තමයි අපි සමාධියට යන්නේ. උපේක්ෂක අරමුණක් අරගෙන සිතෙහි ඒකාග්‍ර කරගෙන බොහෝ වේලාවක් ඉන්නවා. අන්න එතන බුද්ධත්වයේ හෙවත් ප්‍රඥාව ලබා ගැනීමේ බලය මතුවෙනවා. මොකද්ද මේ බලය? උපේක්ෂාව. තියෙන්නේ. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ හුඟ දිනේ තෝරන අධික කම් සැප විඳීමයි අධික දුක් විඳීමයි කියලා. ඒකෙන් අතර ඉන්නේ කියලා. කාමසිකල්ලිකා නියෝගේ අත්තකිලමතා නියෝගේ. ඔය දෙකෙන් අතර ඉන්න එක මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා සමහර. කාමසුකල්ලිකා නියෝගය අත්තකිලමතා නියෝගය. එතකොට මධ්‍යම පාන්ති කියෝ නේද? මධ්‍යම ප්‍රාන්තික වෙලා නිවන් දකින්න ඕනේ ඔක්කොම. හ්ම්. කාමසුකල්ලි කාමයෝගය කියන්නේ ඉහළ පිළේ ඉන්න කට්ටිය. අත්තකිලමතානියෝගය කියන්නේ දුප්පත්තු. දැන් ඒ අතින් බැලුවොත් එimhe මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ මධ්‍යම ප්‍රාන්තිකයෝ මේ අපි වගේ අය. සාමාන්‍ය ජනතාව. ඒ අර්ථෙ නෙමෙයි උතන තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්තගාමී භවෙන් තොර වෙන්න ඕනේ. අන්තගාමී භව කියන්නේ ඇලීමයි ගැටීමයි. එක පැත්තකට ඇලෙනවා අනිත් පැත්තට ගැටෙනවා. උපේක්ෂාව. කොහොමද උපේක්ෂාවෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාවේ ගිහිල්ලා මේ ප්‍රඥාව අවබෝධ කරගන්න පුළුවන්. උපේක්ෂක වෙන්න. හරි අමාරු දෙයක් ඉතින් ඒක උපේක්ෂකව ඉන්නවා කියන එක. හරි අමාරු දෙයක්. ඒ උපේක්ෂාව තුළින් තමයි අපිට යථාර්ථය දකින්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාවේ ගියොත් තමයි ප්‍රඥාව ලබා ගන්න පුළුවන්. ආනිකයි. ඒතකොට දැන් අපි එක්තරා ප්‍රමාණයකට සිත මධ්‍යස්ත කරගෙන තියෙන්නේ. හතරවෙනි ධානයේට සමවැදිලා తాවකාලිකව අපි ඇලීම ගැටීම යට කරගෙන මේ ඉදිරියට ගමන් කරනවා. ඒක තමයි අන්තගාමී භවෙන් තොරවීම කියලා කියන්නේ. කුමක් සඳහාද? සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. සත්‍ය අවබෝධ කරගන්න ඕනේ ඉස්සල්ලාම ඉන්න තැන. ඉන්න තැන ගැන අවබෝධ කරගන්න ඕනේ. නොගිය තැනක් ගැන අවබෝධ කරගන්න බෑ අපට. අපි ඉන්නේ කොහෙද? ලෝකයේ තුල. ලෝකය කියන්නේ කොතෙන්දද යම් තැනක දුකද එතන ලෝකයයි. එහෙනම් ලෝකය කියන්නේ සත්වයාට. සාමාන්‍ය ජනතාව. එතන ගන්නෑ සත්වයා කියුවා සාමාන්‍ය ජනතාව. ලෝකය කියන්නේ ඔන්න තෙන්ඩයි. දැන් සත්වයා කියන වචනේට බොහෝ දුරට මේ ඇලීම ගැටීම ඇති අය කියන එකයි. අයිති වෙන්නේ. ඇලිලා සත්ත්ව කියලා කියන්නේ ආසත්ත්ව කියලා කියන්නේ ඇලිලා එහෙම නැත්නම් ගැටිලා දැන් ආර්ය ආර්ය කට්ටියට කියන්නේ පුද්ගලයෝ කියලා. අට්ඨපුරිස පුද්ගලා ඒසබසෝතෝ ශාවක සංඝෝ. එතන සත්ව කියන වචනේට වඩා පුද්ගල කියන වචනේ දාලා තියෙන්නේ. යථාර්ථයෙන් බැලුවොත් එහෙම පුද්ගලයෙක් නැහැ. නමුත් භාවිතාවේ පුද්ගල කියන වචනේ දාන්නේ අට්ඨපුරිස පුද්ගලයන්ට. ආර්යයන් වහන්සේලාට සාමාන්‍ය ජනතාව තමයි මේ සත්ත්ව කියන වචනයට අහු වෙන්නේ. එතකොට සත්වයා තුල තමයි දුක තියෙන්නේ. සත්වයා කියන්නේ ජීවිත පැවැත්ම, සිතයි කයයි දෙකේ එකතුව. ආන් එතනයි දුක. ඒකෙනුත් අපි ඉස්සරලාම දකින්න ඕනේ කය නිසා විඳින දුක්. කය නිසා විඳින දුක්. ඒක තමයි ඉස්සල්ලාම අපි පෙන්වන්නේ. දැන් ඔය ඉරියාපත පබ්බ, චතු සම්පජඤ්ඤ පබ්බ, පබ්බ කියන්නේ පරිච්ඡේදේනේ. සතර ඉරියව් සහ සියලුම ඉරියව්. තුලින් අපි දුක දැක්කා. කය නිසා විඳින දුක්. මේ කය නිසා හුඟක් වෙහෙසටපත් වෙනවා අපි. ඒකත් දුකක්. හ්ම්. ලෙඩ හැදෙනවා. කය දිරනවා. ජරාවටපත් වෙලා යනවා. එතකොට තව නොයෙකුත් කායික පීඩා ඇති වෙනවා මානසික පීඩා ඇති වෙනවා. වොන් ආදී වශයෙන් කය සම්බන්ධ කරගෙන විඳින දුක් අපි දැක්කා. දැන් ඉතින් කොච්චර දුක් විඳත් කමක් නැහැ මේක හොඳ දෙයක් නම්. මේක රත්තරන් ගොඩක් නම් කොච්චර දුක් විඳත් කමක් නැහැ. ඒක නිසා දැන් අපි යන්න ඕනේ මේ කය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. මොකේද මේ කය කියලා කියන්නේ? ලෝකය කියන්නේ ජීවිත පැවැත්ම. ජීවිත පැවැත්ම කියන්නේ සිතයි කයයි දෙක එකතු වන තැන. ඒකෙන් කය නිසා විඳින දුක් අපි දැක්කා. ඉඳගත්ත් දුකයි, හිටගත්ත් දුකයි, කෑවත් දුකයි, නොකෑවත් දුකයි ඈ ඔය ආදී වශයෙන්. දැන් අපි අද යන්නේ කොහාටද? කය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. මං කියන්නම් කය කියන්නේ කුමක්ද කියලා ඔය කට්ටිය මගේ ප්‍රකාශනය ඒ විදිහටම ගිලගන්න එපා පිළිගන්න එපා අහගන්න දරාගන්න සිතන්න විමසන්න ආන්ගේ සිතීම විමසීම තුළින් තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මං කියන්නම් කය කියන්නේ මොකක්ද කියලා කය කියලා කියන්නේ කිසියම් ප්‍රාණයක් ජීවයක් හැඟීමක් දැනීමක් චින්තනයක් වින්දනයක් නැති රූපයක් පමණයි. කය කියන්නේ මේ කයට කිසියම් ප්‍රාණයක් නැහැ. ජීවයක් නැහැ. අර තනකොළ ගහකට තරම්වත් ප්‍රාණයක් නැහැ. තනකොළ ගහක් නම් මරන්න පුළුවන්. නමුත් කයක් මරන්න බෑනේ. මම මේ කියන්නේ කය ගැන කය ගැන කියන්නේ හිත ගැන නෙමෙයි මම මේ කියන්නේ කය ගැන. කයට කිසියම් ප්‍රාණයක් ජීවයක් ඇඟීමක් දැනීමක් මොකෝවත්ම නැහැ. දැන් මේගොල්ලෝ මේක අහන්න ඕනේ. අහලා දරා ගන්න ඕනේ. දරාගෙන මේ පිළිබඳව හිතන්න පටන් ගන්න බෑ. මේ හාමුදුරුවෝ කිව්වේ ඇත්තද කියලා. පරීක්ෂණ පවත්වන්න. හොඳම ක්‍රමය මං කියන්නද? සිත ඉවත් වෙලා ගිය කයක් ළඟට යන්න. ගිහිල්ලා ඇඟිල්ල කුස්සන්න කියන්න. ඇස් දෙක අරලා බලන්නේ කියන්න. වාඩි වෙන්නේ කියන්න. පුළුවන් වෙයිද? ඒ මොකද බැරි? කය කියන්නේ රූපයක් පමණයි. හිත ඉවත් වෙලා ගියන් පස්සේ කිසියම් ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් මොකෝවත්ම නැහැ. තනකොළ ගහක් නම් මරන්න හරි පුළුවන් අපිට. නමුත් සිත ඉවත් වෙලා ගිය කයක මරන්න මරණ දෙයක් තියෙනවද? හ්ම්. එතකොට දැන් තවදුරටත් මේක සනාථ කරගන්න පොල්ලක් කරන් ගහන්න කෑ ගහයිද කියලා බලන්න. ගිනි පෙල්ලක් අරගෙන පුච්චන්න කෑ ගහයිද කියලා බලන්න. නෑ නේද? එහෙමනම් කිසිම වින්දනයක් නැහැ. චින්තනයක් නැහැ. ක්‍රියාකාරී බවක් නැහැ. තනී කර අප්‍රාණික අවිඥානික රූපයක් පමණයි. ඔන්න කය කියන්නේ කොමක්ද කියලා මම කියලා දුන්නා. ආය උස්මාච විඥානං යදාකායන් ජහන්තිමං අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින් කරන් ආයුෂයේ ඉවර වෙනකොට අපේ උෂ්ණත්වය නැතුව යනවා ශරීරේ. ඊට පස්සේ මේ විඥාණය ඉවත් වෙලා යනවා නේද? විඥාණය යනවා කියන්නේ සිත යනවා කියන එකයි. ඊට පස්සේ මොකද වෙන්නේ? කිසිම වැඩකට නැති සොහොන් පෙනෙල්ලක් වගේ දර කෑල්ලක් බවට පත් වෙලා පැත්තකට විසික් වෙලා යනවා. සොහොන් පෙනෙල්ල කියලා කියන්නේ සොහොන් පෙනෙල්ලක් ලිපිය දාන්නවත් ගන්නෙ නැහැ. මෙන්න මේ කයක් මේ වගේ තමයි. දර කොටයකින් නම් දර කොටයක් ලිපේ දාන්නවත් පුළුවන් පළලා. මේක ලිපේ දාන්නවත් බෑ. කිසිම වටිනාකමක් නෑ. තේරුණා නේද? දැන් මේගොල්ලෝ දැකලා තියෙනව නේද? සොහොන් දැකලා තියෙනව නේද? සොහොන් වල මිනි වලනවා නේද? මිනි පුච්චනවා, වලනවා. එතකොට එහෙමනම් සොහොනක් හරීම පෝර වෙන්න එපා නේද? සෝනක් පෝර වෙන්න ඕනේ. එහෙම එකක් තියෙනවා සෝන් වල ගහක්වත් හැදෙන්නේ නැහැ නේද? ඒක නේ කියන්නේ. පෝර වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් හරකෙක් මැරලා ගිය තැනක නම් ඒ පෝරවත් වෙනවා. ඈ හරකෙක් මැරලා ගියාන් පස්සේ අඟවත් අරගෙන පිහියක් පිහියකට මිටක් ගහ ගන්න පුළුවන් නේද? පිහියකට මිටක් හරි ගහගත්ත හැකි. ඇතෙක් මැරලා ගියන් තැන ඇතාගේ දල කපා ගන්න පුළුවන්. හ්ම්. තලපයක් මැරලා තියෙනවා දැක්කොත් එහෙම තලපයාගේ හැම අරගෙන උඩක්කියකට ගහ ගන්න පුළුවන්. බෙරයකට එහෙම ගහ ගන්න පුළුවන්. හරකගේ හැමත් බෙර වලට ගහනවා. අපේ හැම මොකේද ගහන්නේ? හ්ම්. ඕන තත්ත්වය. මේක ඉතින් හොඳට හිතලා බලන්න. කිසිම වැඩකට නැති වටිනාකමක් නැති ප්‍රාණියක් ජීවයක් නැති රූපයක් විතරයි. මෙන්න කයෙහි යථාර්ථය. සිතත් සමග තියෙනකම් වැඩ ගන්න පුළුවන්. සිත සමග තියෙනකම් අපිට මේ කය ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේක උපකාරයක් කරගෙන මිනිස්සු හඳට පවා යනවා, රොකට් හදනවා. තව නොයෙකුත් හපංකම් කරනවා. ඒ ඔක්කොම කරන්නේ හිතෙන්. කයෙන් නෙමෙයි. සිතෙන් කරන්නේ ඔක්කොම. තේරුණේ හැබැයි මේ සිත තුල ප්‍රඥාව තියෙනවා නම් පමණයි මේ රූපයෙන් අඩ ගන්න පුළුවන් ප්‍රඥාව නැත්නම් ඒත් බෑ මෝඩයින්ට වැඩක් ගන්න බෑ මේකෙන් එහෙමනම් කය කියන්නේ රූපයක් පමණයි කියන බව පැහැදිලි නේද? කිසියම් ප්‍රාණියක් ජීවියක් ඇඟීමක් දැනීමක් නෑ නේද? නෑ. අන්න ඒ ටික පැහැදිලි කරගන්න. කය කියන්නේ රූපයක් පමණයි. කිසිම වටිනාකමක් නැහැ. දැන් ඊළඟට අපි යන්න ඕනේ රූප කියන්නේ කොමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. රූප කියන්නේ කොමක්ද? ඉඳුරන්ට ගොදුරු වන්නේ රූපයයි. ඔන්න හඳුන්වා දෙන්න තියෙන හොඳම ක්‍රමය. ඉඳුරන්ට ගොදුරු වන්නේ රූපයයි. ඉඳුරන් කියලා කියන්නේ මේ තියෙන ඇහැ කන දිව නාසය කය මන. ඒවා තමයි ඉඳුරන් කියන්නේ. ගොදුරු වෙනවා කියන්නේ අරමුණු වෙනවා කියන එක. දැන් මගෙන් රූප කියන්නේ මොනවද කියලා අහන්න එපා. ඇස් දෙක අරින්න, කන යොමු කරන්න, නාසය යොමු කරන්න, බලන්න මොනවද කියලා. ඔය ඇහැට, කනට, දිවට, නාසයට, කයට, මනට අරමුණු වෙන යම්තා දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම රූප. ඒවටත් කිසිම ප්‍රාණයක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ. ඒතර රූප කියන්නේ මොනවද? ඉඳුරන්ට ගොදුරු වන්නේ රූපයයි. හරි ලේසියි තේරුම් ගන්න. මගෙන් අහන්න එපා මොනවද කියලා. ඇද්ද ගැරලා බලන්න, කන් දෙක යොමු කරලා බලන්න. මේ තියෙන්නේ මේකත් රූපයක් මේකත් රූපයක් මේක ඇහැට මේක කනට හුලං ඇඟට වදිනවා ඒක හුලක කියන්නේ රූපයක් දිවට රසය දෙන්න ආරමුණු වෙනවා ඒකත් රූපයක් නාසයට ගඳ සුවඳ රින්ගනවා ඒවත් රූප පැහැදිලි නේද ඉඳුරන්ට ගොදුරු වන්නේ රූපයයි බය නැතුව කියන්න රූප කියන්නේ මොනවද කියලා ඇහුවා ඇයි මේවා ඉඳුරන්ට ගොදුරු වෙන්නේ අන්න එතෙන් දැන් අපි යන්න ඕනේ. ධාතුන් හිමත් ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙලා තියෙනවා නම් යම් තැනක අන්න එතන ඉඳුරන්ට ගොදුරු වෙනවා. ස්වභාව ශක්ති ධාතු කියලාත් කියනවා සුද්ධ ධම්ම කියලාත් කියනවා. සුද්ධ ධම්ම හයක් තියෙනවා. ස්වභාව ධර්ම කියලාත් කියනවා ඒවට. ස්වභාව ශක්ති ධාතු හයක් තියෙනවා. තද ස්වභාවය, වැగిරෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය. හඳුනා ගැනීම ස්වභාවය සහ හිස් ස්වභාවය. මේ හිස් ස්වභාවය තමයි ආකාර ධාතුව කියලා කියන්නේ. හඳුනා ගැනීම ස්වභාවය තමයි විඥාන ධාතුව කියන්නේ. අනිත් ධාතු හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ මෙන්න මේ ධාතු හතර මොනම කරලවත් වෙන් කරන්න බෑ. එකට එකතු වෙලාමයි තියෙන්නේ. එකට එකතු වෙලාමයි තියෙන්නේ. කවදාවත් වෙන් කරන්න බෑ. අන්න ඒ එකට එකතු වෙලා තියෙන නිසා තමයි ඉඳුරන්ට ගොදුරු වෙන්නේ. දැන් මේම පටවි ධාතුව වෙන් වෙලා තියෙනවා නම් ඉඳුරන්ට ගොදුරු වෙන්නේ නැහැ. තනි කරම කොහොමදවත් ධාතු මේ සාමාන්‍යයෙන් ධාතුවක් ඉදරන්න ගොදුරු වෙන්නේ නැහැ තනි ධාතුවක්. පඨවි ධාතුව තනියම තියෙනවා නම් ඉදරු ඒත් ගොදුරු වෙන්නේ නැහැ ඉදරන්ට. තනියම තියෙන්න බෑ පඨවි ධාතුව රමනවා කළවත්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර එකට එකතු වෙලාමයි තියෙන්නේ. වෙන් කරන්න බෑ. මේ මහා පෘථිවිය කියලා කියන්නේ මේ මහා පෘථිවිය කියන්නේ ධාතුවක් නෙමෙයි. පෘථිවිය කියන්නේ රූපයක්. රූපයක් පෘථිවිය කියලා කියන්නේ. පඨවි කියලා කියන්නේ පෘථු පෘථිවි කියලා කියන්නේ සංස්කෘතයෙන් පඨවි කියන්නේ පාලියෙන්. ඉතින් හුඟ දෙනකොට මේ පොළවට කියනවා මේ පඨවිය කියලා. පඨවිය කිව්වොත් වැරදි පොළවට. පොළව කියන්නේ රූපයක් පමණයි. හැබැයි පඨවි ධාතුව තමයි වැඩිපුර තියෙන්නේ. පඨවි ධාතුව කියන්නේ මොනවටද? තද ස්වභාවය. ඉතින් සමහර මේවා දන්නේ නැතුව පස් වලට පඨවි ධාතුව කියනවා. පස්වලට පටවි ධාතුව කිව්වොත් සම්පූර්ණයෙන් වැරදි. පස් කියන්නේ රූපයක්. ඒ වැඩිපුර තියෙන්නේ මොන ධාතුවද? පටවි ධාතුව. සමහරවිට වතුරට කියනවා ආපෝ ධාතුව කියලා. වතුරට ආපෝ ධාතුව කියන්න එපා. වතුර කියන්නේ රූපයක්. වැඩිපුර තියෙන්නේ ආපෝ ධාතුව. ගින්නට තේජෝ ධාතුව කිව්වොත් වැරදි. ගින්න කියන්නේ රූපයක්. ධාතු හතරක එකතුවක්. වැඩිපුර තියෙන තේජෝ ධාතුව. සුළඟට කියන්නේ වාතය කියලා නෙමෙයි සුළඟ කියලා කියන්නේ. වායෝ ධාතුව කියන්නේ සුළඟට වායෝ ධාතුව කිව්වොත් වැරදි. සුළඟ කියන්නේ රූපයක්. වැඩිපුර තියෙන්නේ වායෝ ධාතුව. ඒතකොට මේ ධාතු හතර කවදා කිසිම කෙනෙකුට වෙන් කරන්න බෑ. වෙන් වෙන්නෙත් නැහැ. සමව එකතු වෙලා තියෙන්නෙත් නැහැ. නිතරම එකක් වැඩිපුර අරගෙන තියෙනවා. එකක් වැඩිපුර අරගෙන තියෙනවා. ආන් ඒක නිසා මුළු රූපස්කන්ධේම අපිට කොටස් හතරකට බෙදන්න පුළුවන්. ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං කියලා. ද්‍රව්‍ය කියන්නේ රූපයක්. ද්‍රව කියන්නේත් රූපයක්. ගින්දර කියන්නේත් රූපයක්. සුළං කියන්නේත් රූපයක්. එතකොට ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං කියලා රූප කොටස් හතරකට බෙදනවා. ඇයි? වැඩිපුර තද ස්වභාවයේ තියෙන තැනට අපි කියනවා ද්‍රව්‍ය කියලා. ත්‍රිකෝණමාන වූද ඝනත්වයෙන් යුක්ත වූද ග්‍රහණය කරන්න පුළුවන් වූද මේ ඔක්කොම ද්‍රව්‍ය වලට යන්නේ. තේරුණේ? මේ ඔක්කොම ද්‍රව්‍ය වලට යන්නේ. මේ සේතකොට අර විස්තයන් අරවම ඔක්කොම ද්‍රව්‍ය වලට යන්නේ. වැඩිපුර තියෙන්නේ පටවි ධාතුව. ආපෝ තේජෝ වායෝ සියුම් ප්‍රමාණයක් හරි තියෙනවා අංශු මාත්‍රයක් හරි තියෙනවා. තේරුණේ? දැන් ඕනෙම දෙයක උෂ්ණත්වය හා සීතත්වය තියෙනවා. දැන් ගලක් අල්ලන්න බලන්න, ගහක් අල්ලන්න බලන්න, පස් ටිකක් ගන්න බලන්න, මේ ලෑලි කෑල්ලක් අල්ලන්න බලන්න. ඒකේ උෂ්ණත්වය හා සීතත්වය දෙකම තියෙනවා. වායුව කියන එකත් ඒ වැසියුම් ශිද්‍රාවලින් වායුවක් ගමන් කරනවා. වැඩිපුර තියෙන්නේ පටවි ධාතුව තද ස්වභාවය. දැන් ජලය ගැන හිතන්න බලන්න පොඩ්ඩක්. ජලය ගැන වැඩිපුර තියෙන්නේ ජලය තුල වැඩිපුර තියෙන්නේ ආපෝ ධාතුව. නමුත් ජලය තුල පටවිය තියෙනවා. වතුර ටිකක් අරගෙන කෙනෙකුට රිදෙන්න ගහන්න පුළුවන්. වතුරෙන් ගහන්න පුළුවන් රිදෙන්න. ඒ ගැටෙනවනේ වතුර ගැටෙනවා ඇවිදින්න අපේ ඇඟේ ගැටෙනවා. ගැටෙන්නේ මොනවද? පටවි ධාතුව ගැටෙන්නේ. දැන් ওই සුනාමිය ඇවිදිලා ක්‍රේල් පීලි දෙකට නැමුනේ. ගැටිලා නැමුනේ. නිකන් නෙමෙයි. ගල් හැප්පිලා නෙමෙයි වතුර හැප්පුණේ ඇවිදilla. ගල් පර්වතයෙන් හැප්පුණා නෙමෙයි වතුරමයි හැප්පිලා තියෙන්නේ. ගෙවල් දොරවල් සුන්නක් දුවනලා ගියේ, කඩලක් බිඳලා ගියේ, ගොඩ නැගිලි අරවා මේව වතුර හැප්පුණේ. පටවි ධාතුව තියෙන නිසායි. කරදියවල නම් වැඩිපුර තියෙනවා පටවි ධාතුව. හැබැයි සුනාමිය නැතුව සාමාන්‍යයෙන් මිරිදියක් ආව නම් එහෙම ඔච්චර විනාශයක් නොවෙන්න පුළුවන්. කරදියේ පටේ ධාතුව වැඩි. තේරුණේ? එතකොට පඨවි ධාතුව ජලය තුළ තියෙන බව ඉතාම පැහැදිලියි. පැහැදිලි නේද? වැඩිපුර තියෙන්නේ ආපෝ ධාතුව. වැగిරෙන ස්වභාවය. ස්වභාවයක් ඒක වැగిරෙන ස්වභාවය. පඨවි ධාතුවක් තියෙනවා වැඩිපුර තියෙන්නේ ආපෝ ධාතුව. ද්‍රවවල. තේජෝ ධාතුවක් තියෙනවා. උෂ්ණත්වය තියෙනවා. දැන් ජලය ටිකක් කරන් බලන්න උෂ්ණත්වයක් තියෙනවා, සීතත්වයක් තියෙනවා. ජලය හැදිලා තියෙන්නේ වායු දෙකක් එකට එකතු වෙලා. ජලය හැදිලා තියෙන්නේ. ඒතර මේ ජලය ගත්තාම දස්සනට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර පෙන්වන්න පුළුවන්. ගින්දර තුලත් ඒ වගේ. ගිනි දැල් හැප්පෙනවා ඇවිල්ලා. අපේ ඇඟේ ගිනි දැල්ලක් හැප්පෙන්න පුළුවන්. පිච්චෙනවා තමයි ඉතින් හැප්පුණාම. හැප්පිලා තමයි පිච්චෙන්නේ. තේරුණේ? දැන් මේ ලැබු ගින්නක් දිහා සාමාන්‍ය මහ ගිනි ගොඩක් දිහා බලාගෙන ඉන්නකෝ බලන්න. ඒ ගින්දර ගිහිල්ලා කොළවල හැප්පෙනවා හැප්පුණාන් පස්සේ කොළ එහාට යනවා ඊට පස්සේ පිච්චිලා යනවා. නමුත් හැප්පෙන ස්වභාවය තියෙනවා ගින්දරවල. ආ ගින්දරවල ජලයක් තියෙනවා. ඔය වාෂ්ප කියලා පිට වෙන්නේ මොනවද? ජලය පිට වෙන්නේ, කුමාලය කියලා පිට වෙන්නේ, දුම කියලා පිට වෙන්නේ. එතකොට පඨවි ධාතුවක් තියෙනවා, ආපෝ ධාතුවක් තියෙනවා, වැඩිපුර තියෙන තේජෝ ධාතුව. වායෝ ධාතුවක් තියෙනවා. මේ ගින්දර, ගිනි දැල්ලක් දිහා බලන්න මෝල් ගහක් වගේ නෙමෙයි ගිනි දැල්ලක් කියන එක. මෙහෙම නැමෙන සුළුයි. ඈ වායෝ ධාතුවේ තියෙන නිසා ඇතුලේ. එතකොට ද්‍රව්‍ය ද්‍රව ගිනි සුළං සුළඟනම් බොහොම පැහැදිලිවම පෙන්වන්න පුළුවන් ওই ධාතු හතර. කිසිම වැරද්දක් නැතුව අපේ ඇඟේ හැප්පෙන්නේ කවුද? ඔව්. කිසි වැරද්දක් නැතුව ඇදී ඇඟේ හැප්පෙනවා. වැරද්ද කරන්නේත් නැහැ අපි. කවුද හැප්පෙන්නේ? සුළඟ හැප්පෙන්නේ. ගහන්නත් බෑ නේද? ඉතින් හුස්ලකට ගහලා වැඩක් නෑ නේද? හැංගියක් වෙනවා. දැනුත් හැප්පෙනවා ඉතින් කට්ටියගේ ෆෑන් එක යටින් ඉන්නකොට හැප්පෙනව නේද? කිසි වැරද්දක් නැතුව. ඒක තමයි. ඒ හැප්පෙන්නේ පටවි ධාතුව. තියෙන නිසා. ඒතකොට සුළඟටත් පුළුවන් මේ ගස් ගල් පෙරලන්න. සුළඟ ජලයට වගේම සුළඟටත් පුළුවන්. මේ පෙරලන්නලා හැප්පෙන්න ඕන ගිහිල්ලා. ඒතර සුළඟේ පටවි ධාතුව පැහැදිලිවම අපිට දකින්න පුළුවන් තියෙන බව. හ්ම්. එතකොට පටවි ආපෝ උෂ්ණත්වයක් තියෙනවා. සුළඟේ තියෙනවා සිසිල් සුළඟ සහ උණුසුම් සුළඟ. උෂ්ණත්වයක් තියෙනවා. ජලයක් තියෙනවා සුළං වල. ජල වාෂ්ප සහිත සුළං තියෙනවානේ. පඨවි ආපෝ තේජෝ වායෝ වැඩිපුර තියෙන සුළඟ මොනවද? වායෝ ධාතුව. මේ සුළඟ කියන රූපේ ගත්තාම හොඳ ලස්සනට පෙන්වන්න පුළුවන්. ඔන්න මුළු ලෝකේ තියෙන සියලුම රූපස්කන්ධේ කොටස් හතරකට මම බෙදුවා. ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං. මේවා රූප. මේ හැම රූපයකම මේවා තියෙනවා. එතකොට ඔන්නවා තමයි රූප කියන්නේ. ධාතු හතරක සංකලනයේ එකට එකතු වෙලා වේගවත් වෙලා පවතිනවා. එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්න ගොදුරු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතයේ පිහිටගෙන ඉන්නවා. රූප ඇත කියලා. නමුත් රූප කියන જાතිය තනිකර වේගයක්. ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. මෙතන වේගයක් පමණයි. එතකොට කියන්න තියෙන රූප පිළිබඳව පවතිනවා කියන එකයි. රූප පවතිනවා. පවතිනවා කියලා කියන්නේ භ්‍රමණේ, චලනයේ වෙනස් වෙන සුළු බව. සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. ආන් එතෙන්ද අපි කියනවා රූප කියලා. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වෙනස් වෙනවා, අනිත්‍යයි කියන එකයි. අර වේගය නිසා පැවැත්ම නිසා අපි ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. දැන් මේ විදුලි බල්බය දිහා බලන්න මේ විදුලි බල්බයත් නිතරම චලනයෙන් යුක්තයි. නිවෙනවපත් වෙනවා නිවෙනවපත් වෙනවා. මේක වේගවත්භාවය නිසා අපි විදුලි බල්බේ පත්තු වී ඇත කියලා කියනවා. බොරු එක. පත්තු වී ඇත කිව්වත් වැරදි පත්තු වී නැත කිව්වත් වැරදි ඔක. ඇත කිව්වත් එකාන්තයක් නැත කිව්වත් අවාන්තයක්. එහෙනම් මෙතන මොකක්ද විදුලිය පවතිනවා. පවතිනවා. ඒකත් අනිත්‍යයි. දැන් සූර්යයා ගැන හිතලා බලන්න පොඩ්ඩක් සූර්යයා කියන්නේ ත්‍රෝපයක් ඒක නිතරම එතනක් තියෙනවා ධාතු හතරක් එකතු වෙලා. සූර්යයා ගත්තා චන්ද්‍රයා ගත්තා ධාතු හතරක් එකතු වෙලා තියෙනවා. එකතු වෙලා එකට එකතු වෙලා පවතිනවා. ඈ ඒක නිසා දැන් සූර්යාලෝකයේ උනත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් අපිට බය සාමාන්‍ය ඉදරන්ට පේන්නේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම මේ දැන් උනත් අන්ධකාරය ඇති වෙනවා නැති වෙනවා. ආලෝකයක් ඇති වෙනවා නැති වෙනවා. මේක වේගයෙන් මේක පවතින නිසා අපි ආලෝකයේ ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. මොකද මේ අපේ ඇහි ශක්තියක් තියෙනවා ආලෝකයේ මොහොතකට රඳවා ගැනීමේ ශක්තියක්. ඊටාම තප්පර දශමයකට විතර වගේ රඳවා ගැනීමේ ශක්තියක් තියෙනවා ඇහි. ඒක නිසා නැති වෙන අවස්ථාව අපිට අල්ලන්න බෑ. මේක රැඳිලා නෑ තියෙන්නේ. ආලෝකේ රැඳිලා තියෙන නිසා නැති වෙන අවස්ථාව අල්ලන්න බෑ. ඒ රඳවා ගැනීමේ ශක්තිය නැතිනම් සමහර විට එක්ක කරුවල පේන්න පුළුවන් දිගටම එහෙම නැත්නම් එළියේ පේන්න පුළුවන්. අර රඳවා ගැනීමේ ශක්තිය ආලෝක ධාරාවක් රඳවා ගැනීමේ ශක්තිය නිසා අපිට මේ ආලෝකයේ දිගටම ඇත කියලා අපි කියනවා. අන්න ඒකයි. එතකොට යථාර්ථයේ දාර්ශනික වශයෙන් බලනකොට මේ සූර්යාලෝකයත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඈ හැම ආලෝකයක්ම මේ විදුලි ආලෝකයේ වගේමයි. ඉතින් අර වේගය වැඩි නිසා අපි ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. දැන් පත් වෙන පහන් දැල්ලක් දිහා බලන්න ඒකත් ඒ වගේ. ඒකටත් නිතරම ඔය මොකක්ද මේ තෙල එහෙම නැත්නම් ඉන්ධන කියන එක ගලාගෙන එන්නේ ටික ටික ටික ටික ටික ටික ටික එන්නේ ඒකත් එන්නේ ඒකත් ඉන්ද්‍ර කියන්නේ රූපයක්නේ ඒකත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව එහෙනම් පහන් දැල්ලත් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අපිට අර වේගය නිසා පහන් පහන පත්වේ ඇත කියලා අපි කියනවා දැන් පෙට්‍රල් ටිකක් ගන්න ඩීසල් ටිකක් ගන්න ඒකත් රූපයක් ඒකත් චලනයක් පමණයි ඒකත් ඇති වෙනව නැති වෙනව නම් පහන් දැල්ලත් ඇති වෙනව නැති වෙනව ඒක මා පුදුම දෙයක් හිතා ගන්න බෑ. ඉතින් ප්‍රඥාවෙන්ම දකින්න ඕනේ. තේරුණේ? දැන් වාහනයක් දුවනවා නම් ඉන්ධන බලයෙන්. ඒ වාහනේ දිගටම දුවන්නේ නැවත නැවත දුවන්නේ. හ්ම්. ඉතින් නැවත නැවත දුවනවා. ඉතින් ඕක අර වේගය නිසා පේන්නේ නැහැ. ප්‍රඥාවෙන් බැලුවොත් පේනවා. දැන් ඔය පෙට්‍රල් පම්ප් එක පෙට්‍රල් හිර වුණාන් පස්සේ අපි කියන්නේ මිස් කරනවා කියලා නේද? ඒ මිස් කරනවා කියන එක අපිට දැනෙනවා. මොකද ඒකේ තරම් වේගයක් නැහැ මිස් කරන එකේ. නමුත් ඕක බැලුවොත් එහෙම දාර්ශනික වශයෙන් මිස් කරන්නේ නැති වාහනයක් නැහැ. ඔක්කොම මිස් කරනවා තමයි. දැන් <laughs> පෙට්‍රල් කියන එකත් ඇති වෙනව නැති වෙනව නම් පෙට්‍රල් ඇති වෙනකොට වාහනේ දුවන්න ඕනේ පෙට්‍රල් නැති වෙනකොට වාහනේ මිස් කරන්න ඕනේ. ඉතින් අර වේගයෙන් සිදුවෙන නිසා අපි දැන් දැන් නම් මිස් එක හොඳයි කියනවා නේද? දැන් බාස් ඔන්නේ හදලා තියෙන්නේ. දැන් මිස් කරන්නේ නැහැ. නමුත් ප්‍රඥාවෙන් බලපුවහම මේක දිගටම මිස් කරනවා. <laughs> ආන් ඒ වගේ. එතකොට සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ට ගොදුරු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා එත කියන මතේ පිටගෙන ඉන්නවා. ආන් ඒකයි. ඔය මුළු රූපස්කන්ධය පිළිබඳව සංක්ෂිප්ත වார்த்தාවක් මම මේ කිව්වේ. ඔකට කියනවා ධාතු මනසිකාරය කියලා. ධාතුන් පිළිබඳව නුවණින් හිතා බැලීම කියන එකයි. ධාතු කියන්නේ මොනවද කියලා රූප සකස් වෙලා තියෙන්නේ කොහොමද? ඈ රූප කියලා කියන්නේ ඉදරන්ඩ ගොදුරු වෙන්නේ යමක්ද ඒ රූපයයි. ඉදරන්ඩ ගොදුරු වෙන්නේ කොතනද? ධාතු සමූහයක් එකට එකතු වෙලා තියෙන තැන. එකතු වෙලා තියනා නෙමෙයි පවතිනවා. එකතු වෙලා තියෙන නිසා ගොදුරු වෙනවා. පවතින නිසා එත කියන මතේ විහිදගෙන ඉන්නවා. ඉතින් මේ ඇත කියන මතේ පිහිටගෙන ඉන්න නිසා මේ ලස්සන රූප වලට ඇලෙනවා අවලස්සන රූප වලට ගැටෙනවා. රූප ඇත කියන මතේ මේ රූප වල තියෙනවා ලස්සන අවලස්සන කියලා දෙකක්. ප්‍රිය අප්‍රිය මිහිරි අමිහිරි කියලා දෙකක් තියෙනවා. බලන්නකො නැද්ද කියලා 아무තේ මේ පොත් බලන්න ඕනේ ඇහැට එන රූප වලක් තියෙනවා මිහිරි අමිහිරි ඒවා. කනට නේනක් තියෙනවා මිහිරි ශබ්ද අමිහිරි ශබ්ද නේද? ඉතින් අර ඇත කියන මතේ පිහිටගෙන ඉන්න නිසා මිහිරි තැනට ඇලෙනවා අමිහිරි තැනට ගැටෙනවා. එතකොට මිහිරි එකක් නැති වෙනවා අමිහිරි එකක් ඇති වෙනවා නැති වෙනවා. අමිහිරි එක ඇති වෙනකොට දුකයි මිහිරි එක නැති වෙනකොට දුකයි. අන්න ඒකයි දුකයි කියලා කියන්නේ. අනිත්‍ය නිසා දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වටිනා දෙයක් වෙන්න බෑ අනාත්මයි කියලා කියන්නේ. වටිනා දෙයක් වෙන්න බෑ මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ. Taman කියන දේ අහන්නේ නෑ. එහෙනම් මේ සියලුම රූපස්කන්ධය වේගයක් පමණයි ධාතු හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා ධාතු හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ට ගොදුරු වෙනවා වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිටගෙන ඉන්නවා මේවා ප්‍රිය අප්‍රිය කියලා දෙකක් තියෙනවා ප්‍රිය දේවල් නැති වෙනකොට දුකයි අප්‍රිය රූප ඇති වෙනකොටම දුකයි එහෙනම් මේ රූප අනිත්‍ය නිසා දුකයි අනිත්‍ය නම් දුක නම් එතන වටිනාකමක් නැහැ ගත හැකිත් නැහැ ගත යුතුත් නැහැ අනාත්මයි ආන් මේකයි අනාත්මය කියන්නේ ගත හැකිත් නෑ ගත යුතුත් නෑ. අනිත්‍ය නිසා ගත හැකි නෑ. දුක නිසා ගත යුතු නෑ. මෙන්න රූපස්කන්ධයාගේ සංක්ෂිප්ත වார்த்தාවක්. එහෙම නැත්නම් විස්තරයක් වෙයි මං කිව්වේ. ධාතුමනස්කාරය කියන්නේ ඔන්න ඔකයි. පැහැදිලි නේද? පැහැදිලිද රූප කියන්නේ මොනවද කියලා? ඒකට මේ කය කියන්නේ එබඳුම රූපයක්. මේ රූප සමස්ත රූපස්කන්ධයම ගත්තාම කය කියන්නේ රූපයක්. ඒතකොට මේ කයේ අනන්‍යතාවය තමයි දැන් පිළිකුල් භාවනාවෙන් අපි හොයාගෙන යන්නේ. කය කියන රූපයේ තියෙන අනන්‍යතාවය. මේ කෝපයත් රූපයක්. මේක ඇතුලේ වතුරක් තියෙනවා. ඒවත් රූපයක්. බලන්න දුර්ගන්ධයක් තියෙනවද කියලා? නැහැ. වටිනාකමක් තියෙනවද බලමු. පුළුවන් පිපාසය නැති කරගන්න පුළුවන්. වටිනාකමකුත් තියනවා නේද? දුර්ගන්ධයකුත් නැහැ. අසුබයකුත් නැහැ. ඈ පිළිකුලකුත් නැහැ. මේ වතුර ටිකක් අරන් බොන්න කොන්න පිළිකුලක් නැහැ, අසුබයක් නැහැ, අසාරයක් නැහැ. කෝපෙත් ඒ වගේ. මේක විකුණ ගන්න පුළුවන්. දැන් මේ ඔරලෝසුවත් රූපයක්. ඒකෙත් වටිනාකමක් තියෙනවා. මේ පීර්සියත් ඒ වගේ වටිනාකමක් තියෙනවා. මේ කයත් රූපයක්. අන්න දැන් අපි බලන්න ඕනේ වෙනස මොකක්ද කියලා. අනික් රූප වලට වඩා මේ කය කියන රූපය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. සමස්ත රූපස්කන්ධයම ගත්තට පස්සේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් අපි කය කියන රූපය ගැන තව ටිකක් පරීක්ෂා කරලා බලමු මේකට මොනවා හරි අතුලට දාගෙන. දැන් පිපාසයක් තියෙනවානේ